වජිරාරාම වාසී පූජ්‍ය නාරද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධම්මචින්තා කතාවක් දැන්. පින්වත් සහෝදර සහෝදරියනි, ප්‍රිය ළමයිනි, ඔබ හැමත පෙරුවන් සරණයි. ඉච්ඡං මච්ඡාන ජීවිතං. මනුෂ්‍ය ජීවිතය දුර්ලභය. මේ වටිනා මිනිස් ජීවිතය ලබාගත හැකි වන්නේ ඉතා අමාරුවෙනි. අමාරුවෙන්ලත් මේ ජීවිතයේ පරමාර්ථය සීම පරමාර්ථයක් ඇතිවිය හැකිද? යම් කිසි දෙවි කෙනෙකුන් විසින් ලෝකයේ මැවිනි නම් ඒ අදහසක් ඇතිවිය හැකිය. එවිට යම් කිසි පරමාර්ථයක් ඇතිව දෙවියෝ ක්‍රියා කළහ ක්‍රියා කෙරෙති ක්‍රියා කරන්නාහ එකියේතිය. ලෝමාවන දෙවි කෙනෙකුන් කෙරෙහි විශ්වාසයක් බෞද්ධයන් අතර නැත. බුද්ධාගමේ හැටියට ලෝමාවන දෙවි කෙනෙකුන් නැති කල ලෝකේ ප්‍රධාන අංගය වූ මිනිස් ජීවිතයේ પરමාර්ථයක් ඇතිවිය හැකිද? ඉතු අදහසක් ඇතිවිය නොහේ. අදහස කෙසේ වෙතත් ඇතැම් අයගේ ජීවිත ලෝකයට සාපයක් වූ බවත් ඇතමුන්ගේ ජීවිත ලෝකයට සාන්තියක් වූ බවත් ඇත්තකි. ජීවිතය ලෝක සාපයකට හෝ ලෝක සාන්තියකට පෙරලන්නේ තමාම බව සිතන්න. පාවිච්චි කරන තැනැත්තාගේ හැටියට සිහියක් කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමටත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමටත් යෙදිය හැකිය. තමාගේ ජීවිතයේ දේශේමයි. ස්වභාවයෙන් ඇති බල ලෝකයේ පවතී. විදුලිය බලයේ කෙකී වර්තමාන පරමාණු බලය අනෙකකි. චිත්තයෝ එබඳු බල ලෝක සාන්තියට පෙරලති. දුෂ්ටයෝ ලෝක විනාශයට පෙරලති. ස්වාභාවික බලවල પરමාර්ථය කුමක්ද? ඒකී බලයෝ ගනිද්ද නැත. ඒත් නුවණැති අය ඒන් නිසි ප්‍රයෝජන ගනිති. ගසක දෙඩි හට ගන්නා නමුත් එහි ප්‍රයෝජනය කුමක්දැයි ගත නොදනී. එහෙත් නැනැතියෝ ඒ ප්‍රයෝජන ගනිති. එමෙන්ම නැනැති ඔබ අමාරුවෙන් ලත් නිමිසත් බවින් නිසි ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන්න. නොමිනිය හැකි, නොසිතිය හැකි, නොගිනිය හැකි බලයක් ඔබ හැමදෙන තුළම පවත්නා බව සිතන්න. ඇතුළත සැඟවී තිබෙන මේ බලයෝ කෙසේ ලද්දෝදයි අපට කිව නොහේ. වැලිහා හුණුවල විශේෂ ගති පවතී. වතුරෙන් මේ දෙක මුසු වූ කල යකඩේ කෙනෙදු කඩනට බැරි තරම් ශක්තිමත් බදාමක් දේ. මේ අමුතු බලය ලැබුණේ කෙසේදයි කල්පනා කර බලනු මැනවි. මිනිසාගේ නාමය හා රූපය පවතී. ජීවිතේන්ද්‍රිය හා මේ දෙක මුසු වූ කල අමුතු ආශ්චර්ය බලරාශියක් ලැබේ. මේක හේතුව කිම? විමසා බලන්න. ඔබගේ උත්සාහයෙන් මේ බල ඔබට දුපදවාගත හැකිය. ඒ ඔබ සතු යුතුකමකි. පරමාර්ථයක් ඇතිව දෙවි කෙනෙකුන් විසින් මිනිසා මැවූ බව බෞද්ධ පින්වතුන් නොපිළිගනිතත් නුවණැති මිනිසාට ජීවිතයෙන් පරමාර්ථයක් ඇති කරගත හැකිදයි කල්පනා කර බලන්න. මේ හොඳ කුඩා ළමයින් හට මේ ප්‍රශ්නේ ටිකක් ගැඹුරුවත් හොඳින් සිතා බලන්න. අප වැඩිමාල් සහෝදර සහෝදරියන්ද මේ ගැන ටිකක් කල්පනා කර බලන්න. අපගේ පිළිතුර ඇසීමට කරුණාකර හෙට බලාපොරොත්තු වන්න. ඉන්වත් ඔබ හැමත අපගේ මෛත්‍රිය වේවා.